තථාගතයන් වහන්සේ සසරටත් මන කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේගේ අරමුණ උනේ සසර පැවැත්මට සත්‍ය ආරගෙන යන්න නෙමෙයි. මේ දුක්සහිත සංසාරෙන් සත්‍ය අයිතර කරවන්න, මුදවන්න. එයානෝ ප්‍රකාශයක් කරනවා මහණෙනි. මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකේ කොතනකවත් ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්වත් මම වර්ණනා කරන්නේ. හොඳයි කියන්නේ. ඒ සෑම තැනකම තියෙන්නේ දුක් සහිත පැවැත්මක්. දුක් සහිත පැවැත්මක් ඇති වෙන්නේ කොනාම ධර්මයන් හතර හට ගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් හතර හට ගන්න තල හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාසඤ්ඤායතන. ඒ හතරේ තියෙන తాවකාලික ස්වභාවයක්. ඒක කාලයක් අවසන් වෙනවා. ආයශයක් කියන ආයශය අවසන් වෙනවා. ඒකවෝකාර භව කියලා භවයක් තියෙනවා. අසඤ්ඤතලයේ කියනවා. කල්ප 500ක් ආයශ තියෙනවා. ඒකත් අනිත්‍යයි. ඒකේ ආයශක් කවදා හරි ගෙවිලා අවසන් වෙනවා. අනිත් සෑම තැනකම තියෙන පංචවෝකාර බව. පහක් කියන්නේ. පංච කිව්වේ පහට. පස් ආකාරේ, ඕකාර බව. රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක්, දිව්‍ය ලෝක 6ක්, මනුස්ස ලෝකයක්, මහා නිරාටක්, ඊට සම්බන්ධ සාකා 128ක්, പ്രേත ලෝකයක්. සෑම තැනකම පහම තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ සෑම තැනකම තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහත් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම හතරක් එකම ධර්මයක් වශයෙන් පවතින රූපේ විතරක් පවතින අසඤ්ඤතලය අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන මම මොහොතක්වත් වර්ණනා කරන්නේ මේ තැනකට යන්න කියලා මම කිසි කෙනෙකුට වර්ණනා කරන්නේ හොඳයි කියන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ? නොපැවැත්ම හොඳයි කියන එක. පැවැත්ම දුකයි කියන එක. ඒ නිසා වැඩිපුර දේශනා කරේ සසරෙන් නිවනට බුදුරජාණන් වහන්සේ. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි දේශනා කරන්නේ සසරෙන් නිවනට. ඒකම තමයි පරමාර්ථය. සසරෙන් නිවනට. එහෙනම් නිවන කියන්නේ මොකක්ද? නොපැවැත්ම නිවන. පැවැත්ම සසර. යම් තරක් මනසෙන් අල්ලගත්තොත් අල්ලගන්න තියෙන සසර. මනසින් සියලුම අල්ලා ගැනීම අතහැරියොත් නිදහස් වුණොත් ඒ නිවනයි. අල්ලගත්ත තැන අඬන්න වෙනවා. දුක් වෙන්න වෙනවා. ශෝක වෙන්න වෙනවා. කනගාටු වෙන්න වෙනවා. වැළපෙන්න වෙනවා. ඒ නිසා ගැඹුරු ධර්මයක් සරලව විස්තර කරනවා. මොකද මේ නිවන කියන එක පෙන්වන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. මනසෙන් අරමුණු කරගත යුතු ධර්මයක්. දැස්සට පෙන්වන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. හැබැයි නිවීමක් තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිවනක් තියෙනවා. හැබැයි ඒක తాවකාලික නෙමෙයි. ඒ සදාකාලික. සදාකාලික නෙමෙයි. කොහොමද? රූපය හටගන්න හේතු තියෙනවා. හේතු අයින් කළොත් රූපේ පැවැත්මක් නැහැ. රූපය කිව්ව සතර මහා ධාතේව සුද්දාස්තික කලාපේ. හටගන්නමක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ හටගැන්ම පැවැත්ම ගෙනියන්නේ හේතුන්ගෙන්. ඒ හේතු අයින් කරොත් ඒ රූපස්කන්ධය පැවැත්මක් නැහැ. වේදනාස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. ඒ වේදස් වේදනාස්කන්ධයට හේතුවක් තියෙනවා. ඒ හේතු අයින් කරොත් වේදනාස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. සංඥාස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒකත් පැවැත්මක් තියෙනවා. ඒකත් හටගන්න හේතුන්ගේ. ඒ හේතු අයින් කරොත් සංඥාස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. සංස්කාරස්කන්ධය කියලා පැවැත්මක් තියෙනවා. ඒකත් හටගන්නේ හේතුන්ගෙන්. ඒ හේතු අයින් කළොත් ඒක පැවැත්මකුත් නැහැ. විඥානස්කන්ධය කියලා පැවැත්මකුත් තියෙනවා. ඔය පහට කියන්නේ පංචස්කන්ධය. ඔය පහම අපි තදින් අල්ලන් ඉන්න ග්‍රහණය කරගෙන ඉන්න පංච උපාදානස්කන්ධය. එහෙනම් විඥානස්කන්ධයට වෙන හේතු අයින් කරොත් විඥානස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. මහණෙනි මේ ස්කන්ධ පහේ නොපැවැත්ම නිවනයි. පැවැත්ම දුකයි. පහෙන් යම් ධර්මතාවයක් පැවතුනොත් එතන තියෙන දුක. එහෙනම් පසුගිය ධර්මදේශනාවල රූපස්කන්ධේ හේතු කිවා. ධර්මදේශනා රාශියක සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ මේ වෙනකොට ධර්මදේශනා 50කට කිට් වෙන්න කොහොම ආසන්න කාලේ 50කට ආසන්න ධර්මදේශනා රාශියක් දේශනා කරලා තියෙනවා. අද දේශනා කරන්නේ ඒකාංකා විතරණ විසුද්ධි. කාංකා කියන්නේ සැකය. අවිශ්වාසය, විමතිය. පෙර භවයේ මමද? මම නෙමෙයි. කවරෙක් වෙලා හිටියා? කවරෙක් වෙලා කවරෙක් වුණා? මේ භවයට ආර සත්‍යයේද? ප්‍රතික්ෂේප කරන තථාගතයන් වහන්සේ. අනාගත භාවයට මමද? මම නෙමෙයිද? කවරෙක් වෙයිද? කෙසේ වෙයි? කවරෙක් වෙලා කවරෙක් වෙයිද? ප්‍රතික්ෂේප කරන අසතගතයන් වහන්සේ. වර්තමානයේ මමද? එහෙනම් මම නෙමෙයිද? කවරෙක් වෙයි? කවරෙක් වෙලා කවරෙක් වෙයි? මේ සත්‍ය කොහෙන්ද ලාමද? කොහෙට යයි? ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මොකද්ද දේශනා කරන්නේ? හේතු ප්‍රත්‍ය. නිවන හැර අනිකුත් සියලුම දේවල් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම. හේතු ප්‍රත්‍ය. දැන් රූපස්කන්ධය පිළිබඳව අපි ධර්ම දේශනා මාලාවක් පසුගිය දේශනාවල සිද්ධ කළා. පැහැදිලි කරලා දුන්නා ditthi visuddhiyedi දිගටම බණහනවා නම් මේ වෙනකොට නැත්නම්ගේ මානසිකාරයේ මනස රැඳෙන්න ඕනේ නාම රූප දෙකක් තියෙන කියලා. සත්‍ය වශයෙන් තියෙන්නේ එච්චරයි. නාම රූප දෙක. මේ විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ. නාම කිව්වේ සිත හා සිතුවිලි වලට. එහෙම දෙයක් තියෙනවද? තියෙනවා. අනිත් සියලුම දේවල් ඇස බාහිර රූප දෙකම සතර මහා ධාතු. තදගතිය, දියරගතිය, උෂ්ණේ වාතය වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා, පැතිරීමක් තියෙනවා. සුද්දාස්තික කලාපයක්. ඇහත් බාහිර රූපත්. කනස් ශබ්දය ඒ ආකාරයෙන්මයි. සතර මහා ධාතු ශක්තියන් හතරක්. ඒ නිර්මාණය වෙලා තියෙනවා. චිත්තක්ෂණ 17 තුළ ඉපද බිඳෙනවා. කනයි ශබ්දයක් ඒ වගේ. නාසයේ ගන්ධයක් ඒ වගේ. දිවයි රසයක් ඒ වගේ. ශරීරයේ පහසක් ඒ වගේ. ඒ හටගන්න හේතු එකක් විතරක් කියලා නාම ධර්මයේ හේතු කියනවා. කය ගැන මම පසුගිය දේශනාවේ දේශනා කළා. කය කිවි ශරීරය. මේකේ තියෙන කොටස් රාශියක්. ඒ කොටස් රාශියම නිර්මාණය වෙලා තියෙන්නේ සත්‍යයෙන් හතරකින්. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ සත්‍යයෙන් හතරේ හටගන්මක් තියෙනවා. කවද්ද කොහොමද හටගත්තේ? ඒ මවගේ ගර්භාෂයේ කලලයක් වශයෙන් හටගත්තේ නැද්ද? ඒ හටගත්තේ ශරීරය. හැබැයි මේ ශරීරය හටගන්න පටන් ගන්න නාම ධර්මයක් ප්‍රත්‍ය වුණා. මොකද? සිත හා සිතවිලි සම්බන්ධ වුණා ඒ කලලයට. සිත හා සිතවිලි පෙර භවයේ. පෙර භවයේ සිත හා සිතවිලි කියන නාම ධර්මයන් වල පැටලිලා තිබ්බේ කර්ම කියන නාම ධර්මයන්. කර්ම කියන්නේ සිතවිලි වලට. චේතනා කියලා කියනවා. චේතනා හයවත් කර්මසිතවිලි අපේ මනසේ පැටලිලා තිබෙන්නේ නැද්ද? දැනුත් තියනවද? තියනවා. ඒන් එකක් අරගෙන තමයි අර නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ නාම ධර්මයේ කලලේ නැමති රූපයට ප්‍රත්‍ය වුණේ එතන ඉඳලා නාම රූප දෙකක් පටන් ගත්තා. ඒ වාඩි වෙලා ඉන්නේ නාම රූප දෙකනේ. ශරීරයක් තියෙනවා සිතක් තියෙනවා. මේ සිත කියන්නේ නාම ශරීරය කිව්වේ රූපෙට. සතර මහා ධාතු නැද්ද? තියෙනවා. නාම රූප දෙකක් නැති. එහෙනම් ඒ කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙච්ච ධර්මයක් තියෙනවා. උපකාර වෙච්ච ධර්මයක්. ඒත් නාම ධර්ම තුනක්. අවිද්‍යාව. සිත තුළ හටගන්න ශක්තියක් අවිද්‍යාව කියන්නේ. තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ ඇලෙනවා. ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම්. නැද්ද සිතේ? ඒක නාම ධර්මයක්. ඒ ඇලෙන ස්වභාවය පිළිබඳව තදින් අල්ලන්නේ ඇලෙන තැන. තලින් අල්ලගන්න. උපාදාන. ඒකත් නාම ධර්මයක්. සිතින් අල්ලන්නේ. දරුවා අල්ලන් ඉන්නේ සිතින් නෙමෙයි. සිතින් අල්ලන්නේ. සිතත් නාම ධර්මයක්. එහෙනම් තණ්හාව කියන්නේ නාම ධර්මයක්. තණ්හාවේ තණ්හාවේ සිටින සිතවිල්ල ඇති කරනවා. එහෙනම් උපාදානිය අල්ලන් ඉන්නවා. මනසේ. තණ්හාවක් නාම ධර්මයක්, උපාදානයක් නාම ධර්මයක් මේ දෙක ක්‍රියාත්මක වෙන්න දුන්නේ අවිද්‍යාවක් නාම ධර්මයක් සිත තුළ ඇති වෙන සිතවිල්ලක් විතරයි. මේ නාම ධර්ම තුන ක්‍රියාත්මක වෙනවා නම් යම් සිතක එයා කර්ම කරනවමයි. Tamanට අහිතක් වුණොත්, Tamanට කරදරයක් වුණොත්, Tamanට අනර්ථයක් සිද්ධ කළොත් Tamanව යම් තමගේ සිතුවිලි හොඳින් පවත්වා ගන්න ඉඩ දෙන්නේ නැතුව යම් පුජ්‍යලයක් යම් කෙනෙක් යම් පිරිසක් Tamanට කරදර කරනවා නම් ඒ පුච්චල්ලයව මරන්න හරි හිතෙන්නේ. හිතනවා. ඇයි? අල්ලගෙන ඉන්නේ. නැද්ද? එහෙනම් නාම ධර්ම නේද? ඒතකොට නාම ධර්ම නිසා කර්ම කරනවද? ප්‍රාණඝාතයක් කරනවා. අදත්තාදානයක් කරනවා. තදින් අල්ලන් කෙනට කාමීච්ඡාචාරයක් කරනවා. බොරුත් කියනවා. කේලමක් කියනවා. එතකොට අකුසල් කුසල් කුසලෙත් කරනවා. මරත් අහන. බෝධි පූජාවක් තියෙනවා. දානක් දෙනවා. සිලුජ්ජන්. කුසලෙත් කරනවා කුසලෙත් කරනවා. අර අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා උපාදානය නැමැති නාම ධර්මය කර්ම වලට ප්‍රත්‍ය වෙනවද නැද්ද? ඒන් එකක් අරගෙන තමයි අර කලලේ දැස්සේ. එතකොට සත්‍ය කුජලේ දාවේ වර්තමාන භවයට අතීත භවේ නෑ. නාමයේ රූපයට ප්‍රත්‍ය වෙනවා. හරිද? එහෙනම් ඒ රූපය දැන් ක්‍රියාත්මකයි. කාලය යන ඒ රූපය ක්‍රියාත්මක වෙනවා. ඒකර ඒකේ හටගැන්ම කර්මයෙන් නෙමෙයිද? ඒකේ හැඩය මහත කෙනෙක්ද කෙට්ටු කෙනෙක්ද උස කෙනෙක්ද අතක් නැති කෙනෙක්ද කකුලක් නැති කෙනෙක්ද අත් දෙකම නැති කෙනෙක්ද ඔළුව පැත්තට හරවපු කෙනෙක්ද කන් ඇහෙන්නේ නැති කෙනෙක්ද ඒක විකෘති කළාද එක හැක්නා වහලද දස් දෙකම වහලද කවුද හෙදුවේ කර්මය නැමැති සිතුවිල්ල හේවත් ඒ නාම ධර්මය තමයි අර සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය උපකාරය. එහෙනම් නාමයේ රූපයට ප්‍රත්‍යද උපකාරද? පසුගිය දේශනාවල ඒක හොඳට පැහැදිලිව තියෙනවා ඒ දේශනා ටික අහලා අද කියන්නේ දැන් කියන්නේ නාමේ නාමයට ප්‍රත්‍ය වෙන ආකාරය. දැන් කොහොමද නාමේ නාමයට ප්‍රත්‍ය වෙන්නේ? විඥානය කියලා එකක් තියෙනවා. තියෙනවනේ විඥානය. විඥානය කියන්නේ මොකක්ද? අරමුණු දැනගන්න. බාහිර රූපයක් පිළිබඳව දැනගන්නේ විඥානය. ඒ විඥානයට කියව චක්ක විඥානය. හරිද? හැබැයි ඒ විඥානය ඇති කරන්න රූප ධර්ම දෙකක් ප්‍රත්‍යේ. ඒ කියන්නේ සතර මහා ධාතු කොටස් දෙකක් තමයි උපකාරුනේ. ඇස සතර මහා ධාතු සුදස්ස කලාපේ. බාහිර රූප සතර මහා ධාතයෝ සුද්දාෂ්ටක කලාප. ඒ සුද්දාෂ්ටක කලාප දෙකක් නේද මේ සිත හදන්න උපකරණ. නාම ධර්මයන් නෙමෙයිද හැදී? ඒතර මේ දැන් මීට කලින් කිව්වා මේ ඇසහ ඇස කියන මේ රූප ධර්මයවත් මේ සතර මහා ධාතයෝ සුද්දාෂ්ටක කලාපය ආ බාහිර රූප කියන සුද්දාෂ්ටක කලාපය ආයස චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි. අපි ධර්මයේ උගන්වන්නේ චිතක්ෂණ වලින්. චිතක්ෂණය කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඒකට අර කෙටි කාලයක්. මේ චක්කු නැමැති, ඇස නැමැති මේ සතර මහා ධාතුන්ගේ ආයශ චිතක්ෂණ 17යි බාහිර රූප සියලුම රූපවල ආයශ චිතක්ෂණ 17යි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳින ඇති වෙලා නැති වෙනවා. හරි. ඒ දෙක නිසානේ අර සිත හටගත්තේ. ඇසයි රූපය නැතෝ කවදාවත් දෙකීමේ සිතක් හදන්න බෑ මේ ලෝකේ කාටවත්. දැන් හද? පුළුවන් හද? හැබැයි ඕකට අපි වැරදි වචනයක් පාවිච්චි කරනවා මම දැක්කා කියලා. දැන් මම එක්කින්දගෙන බැලුවද? දැන් හේතුඵලද? හේතුඵල. හරි. දැන් ඒතර විඥාණය කියන්නේ නාම ධර්මයක් ඉපදෙව රූප ධර්ම දෙකක් මූලික වෙලා සතර මහා ධාතු කොටස් දෙකක් මූලික වෙලා දෙකේම නැති නාම ධර්මයක් ඉපදෙව්වා. දැන් මේ නාම ධර්ම ඉපදිච්ච ගමන් මේ ඒක විනාශ වෙනවා. ඇයි? එක චිත්තක්ෂණයයි ආවිෂ. හටගත්ත තැනම විනාශ වෙන එක. අර රූප ධර්ම දෙකට චිත්තක්ෂණ 17ක් ආයශ තියෙනවා. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඒකත් අර කෙටි කාලයක්. ඒක ඇති වෙලා නැති වෙනවා. හැබැයි මේ 17 නුත් එකයි සිතේ ආයශ. ඒතර සිත හටගන්න ශනේ ඒ හැයි රූපය නිසා ඒ රූප ධර්ම දෙකක් සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ වීම නිසා දෙකේම නැමැති දෙකේම නැති නාම ධර්මයක්. ඒවා දෙකීමේ සිතක්. හටගත්තට ඒකට පවතින්න බෑ සැලෙන්නේ තියෙනවා. ඒ එක චිත්තක්ෂණයයි ආයස. නැති වෙනවා. හැබැයි තව නාම ධර්ම දෙකකින් ඇදගෙන යනවා. මොනවාද? විතර්කය. විතර්ක කියන්නේ කල්පනා කරනවා. විචාර කියන්නේ සවා බලන. දැන් දැකපු රූපය පිළිබඳ සම්මුතියෙන් ගන්නවා. දැකපු රූපය ගත්තොත් සම්මුතියක්. සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ වුණා කිව්වොත් පරමාර්ථයයි. හරි. ධර්මය අවබෝධ කරන්න පරමාර්ථයට එන්න ඕනේ සම්මුතිය තුළ බෑ. එයි පුද්ගල සංඥාව තුළ තමයි බලනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. පරමාර්ථ ධර්මය තුළ බලනවා කියන වචනය, දකිනවා කියන වචනය, පෙනෙනවා කියන වචනේ පාවිච්චි කරන්න බෑනේ. බෑ. එහෙනම් සතර මහා ධාතු කොටස් දෙකක් සම්බන්ධ වුණා දෙකේම නැති දෙයක් හටගත්තා. දෙකීමේ සිට, ඒකට කියන්නේ චක්කු විඥාණය, ඒක නාම ධර්මයක්. හටගත්ත සනේ නැති වෙනවා. නැති වුණාට එයි මම කල්පනා කරන්නේ දැක්ක දේ පිළිබඳ. කල්පනා කරන්නේ නැද්ද? කල්පනා කරනවා. ඊට පස්සේ ඒ පිළිබඳව සොයා බලන්නේ නැද්ද? විචාර. විතක්ක විචාර දෙකෙන් ඇදගෙන යනවා. හරිද? එතකොට විතක්ක විචාර දෙකෙන් ඇදගෙන යනකොට විඥාණයට පැවැත්මක් තියෙනවා. දැන් ඒතර නාම ධර්මය නාම ධර්මයට ප්‍රත්‍යද? දැන් මෙතන නාම ධර්ම දෙකක් අර හැටගත් චක්කු විඥාණයට ඒ දැකීමේ සිට ඒ නාම ධර්මයට මේ විතක්ක ਵਿਚාර දෙක ප්‍රත්‍ය කරගන්නවද නැද්ද අපි? හොඳට ලස්සන නම් අලංකාර නම් විතර්ක වැඩිද? හා. Tamanට ආස්වාද ජනක නම් බලන්න බලන්න සිතට පැහැදීමක් ඇති වෙනවනම් ආස්වාදය සතුට සම්නසක් ඇති කරනවා නම් විතර්ක වැඩිද? වැඩි. දැන් ඒතර විඥාණයට ආහාර දුන්නද? අඬන්න වෙනවා. ඊට පස්සේ සවා බලනවා ඒක. නැද්ද? ඊට පස්සේ සවා බලනවා. ඒ සවා බලලා ඒකට නාම ධර්ම දෙකක් නේද? දැන් අර විඥානේ ඇදගෙන යන උපකාර කරන්නේ. දැන් ඉස්සෙල්ලා රූපේ නාමයට ප්‍රත්‍ය වුණා. ඒ කියන්නේ රූප ධර්ම දෙකක්. නාමයට ප්‍රත්‍ය වුණා. හරිද? දැන් මේ පරමාර්ථයෙන් කතා කරන්නේ සම්මුතියෙන් නෙමෙයි. දකින්න කෙනෙක් නැහැ, බලන කෙනෙක් නැහැ, පෙනෙන කෙනෙක් නැහැ. හේතුඵල ධර්මතාවයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය න්‍යාය. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි. ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මය නොදකින ආර්ය ධර්මයේ නොහික්මුණු කුච්චලයා රූපය මම කියලා ගන්න. සතර මහා ධාතු මම කියනවා. බාහිර රූපය මම කියනවා. අධ්‍යාත්මික සතර මහා ධාතු මම කියනවා. කවුද? ආර්ය ධර්මයේ අදක්ෂ. ආර්ය ධර්මයේ නොදකින. ආර්ය ධර්මයේ නොහික්මන. එහෙනම් අපි ආර්ය ධර්මයේ දක්ෂ වෙන්න ඕනේ. ආර්ය ධර්මයේ හැසිරෙන්න ඕනේ. ආර්ය ධර්මයේ අපි ඉන්න ඕනේ. එතකොට අපි දකින්නේ කොහොමද? සතර මහා ධාතු සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වෙනවා දෙකේම නැති එකක් වෙනවා නාම ධර්මයක් ඒ නාම ධර්මය තව නාම ධර්ම දෙකකින් ඇදගෙන යනවා තවත් කීපයකින් ඇදගෙන යනවා. දැන් හටගන්න විඥාණයට තවත් පැත්තකින් තව නාම ධර්ම කීපයක් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ විඥාණය ප්‍රත්‍ය වෙනවා තවත් නාම ධර්මයකට. ඒ මොකද? සංඥාව නැමැති නාම ධර්මයකට. දැන් මේ විඥාණය හටගත්ත ගමන් එතන අපි හඳුනගන්නේ නැද්ද? හඳුනගන්නේ මොකෙන්ද? ඒක රෝස පාටද, නිල් පාටද, රතු පාටද, කහ පාටද? ඒක හතරස්ද, රවුන්ඩ්ද, පෙටලිද, දික්ද කියලා හඳුනාගන්නේ. ඒ හඳුනන්නේ මොකද? ඒක සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් විතරයි නේද? ඒ සංඥාවයි. එතකොට අර හටගත්ත නාම ධර්මය අර රූප ධර්ම දෙකක් උපකාර කරගෙන හටගත්ත නාම ධර්මය ඊගාව නාම ධර්මයට ප්‍රත්‍යද? ඔව් ප්‍රත්‍යය. සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. දැන් විඥාණය සංඥාවයි. දැන් හඳුනගත්ත ගමන් ඊට පස්සේ විඳින්නේ නැද්ද? වේදනාවක් වෙනවා. වේදනාව කියන්නේ මොකක්ද? සිතුවිල්ලක් විතරයි නේ. නාම ධර්මයක් නේ. දැන් ඒතර වේදනාවක් තියෙනවා හඳුනා ගන්න. මේක දුක් වේදනාවක්, මේක සැප වේදනාවක් ආදි වශයෙන් හඳුනා ගන්නවාද? දැන් එතකොට සැප වේදනාවක් ආවොත් සිත බලවත් වෙනවනේ. නැවත නැවත නැවත නැවත ලබන්නේ. ඒ සතුට ඒ සොම්නස නැවත නැවත ලබන්න සිත බලවත් කරන්නේ ඒ සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සිත බලවත් කරනවා කියන්නේ නාම ධර්මයක් සංස්කාර. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. දැන් විඥානය කියන්නේ නාම ධර්මයක්. වේදනාව කියන්නේ නාම ධර්මයක්. සංඥාව කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. එහෙනම් අර විඥානය හට ගන්න තැනම විඳිනවා, හඳුනා ගන්නවා, සිත බලවත් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් විතර්ක වලටත් ਵਿਚාර වලටත් වැඩ තියෙනවා. තව නාම ධර්ම දෙකක් ලං කරගන්නවා. දැන් කල්පනා කරනවා, සෑ බලනවා. නාමේ නාමයක ප්‍රත්‍ය. ඔව්. ඊට පස්සේ ඒ පිටපතව කල්පනා කරලා ඊට පස්සේ ඒ රූප හෙවත් ඒ සතර මහා ධාතුන් Tamanට අයිති කරගන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒකෙන් ආස්වාදයක් ලබන්න පුළුවන්? ඒකෙන් සතුටක් සම්නසක් ලබන්න පුළුවන්. ඒ නිසා ඒක ලං කරගන්නවා ඒ තණ්හාවයි. හරිද? ඒ තෘෂ්ණාවයි. ලං කරගන්න හිතන්නේ මොකද? තෘෂ්ණාව. දැන් එතකොට තණ්හාව සතරටද නිවනටද? මම දන්නේ කෙලකට ඉන්නේ. තණ්හාව සසරටද? සසරට. මන කියන්නේ නිවනට. දැන් මොකද කරන්න ඕනේ? නාම ධර්මය නාම ධර්මය රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙන ඒක නවත්තන්න බෑ. මොකද ඇස පේනවනේ. පේනවනම් බාහිර රූපයක් තියෙනවා. ඒක මේකට ස්පර්ශණය වෙන එක නවත්තන්න බෑ. කාටවත් නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් බෑ. රහතන් වහන්සේ කාටවත් බෑ. මේ ක්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි මේ දෙක නිසා හටගන්න අර නාම ධර්මයේ ඒ නාම ධර්මයට ඇලෙනවනේ. එතකොට නාම ධර්මේ නාම ධර්මයටද ප්‍රත්‍ය වෙන්නේ? තණ්හාව මටද? මේ ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න ඕනේ හේතු ප්‍රත්‍යය. තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. විඥානය කියන්නේ සිතුවිල්ලක් විතරයි. එතකොට සිතුවිලි දෙකක් නේද වුණොන්ට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ඊට පස්සේ විඥාණය නැමැති නාම ධර්මයේවත් ඒ සිතුවිල්ල සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ හටගත්ත නිසා නඳුනගන්නේ. එදේශාන විඳින්නේ. විඳිනවා කියන්නේ සිතින්නේ. ඒකත් නාම සිතුවිල්ලක් විතරයිනේ. විඳිනවා කියන්නේ සිතින්. ඒතර සිත ඒ කියන්නේ නාම ධර්මයක්. ක්ෂණයෙන් ඇති වෙලා නැති වෙනවා. වේදනාවට ආයෙසොත් එක චිතක්ෂණ එක චිතක්ෂණය තුළ ඇති වෙලා නැති වෙලා විදිය. හැබැයි ආයි අර තෘෂ්ණාව නිසා තෘෂ්ණාව නැමැති නාම ධර්මයේ නිසා අර විඳපු සතුටක් සොම්නසක් ඇති වුණා නම් ඒක නැවත විඳින්න ආසාවක් ඇල්මක් එනවද නැද්ද? ඒක තමයි තණ්හාව කියන්නේ. ඒතකොට තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක් නේද? ඇයි ඒක චිතක්ෂණයක් තුළ ඉපද බින්දන වෙන නාම ධර්මයට ඉඩ දීලා තියෙන්නේ? ඇයි අවිද්‍යාව තියෙන්නේ? තියෙනනේ අවිද්‍යාව. උපාදානයක් තියෙනවා. ඇයි? කල්ලන් ඉන්නේ. දැන් හරි. ඒතර අවිද්‍යාව කියන නාම ධර්මයක් තණ්හාව කියන නාම ධර්මයක් උපාදානය කියන නාම ධර්මයක් නාම ධර්ම තුනයි. දැන් මේ විඥානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? ඒ අවිද්‍යා තණ්හා උපාදාන කියන නාම ධර්ම තුනම අර විඥානේ හට ගන්නවට නැවත නැවත හට ගන්නවට කැමතියි. ඒකනේ රූප දිහා බලාගෙන hina වෙන්නේ. වැට නාට්‍ය බලනවා. තමන් කැමති ආකාරයට සිද්ධ වෙනවා නම් සතුටු නැද්ද? තමන්ගේ සිත අකමැති ආකාරයට සිද්ධ වෙනවා නම් ඒ රූපරාම ගැටෙන්නේ නැහැ. මෙහෙම නෙමෙයි මෙතන වෙන්න තිබුණේ මේ විදිහයි වෙන්න තිබුණේ කියලා. මනසින්ම හදාගන්න නැද්ද? වෙන්න ඕන තියෙන දේ. එතකොට ඒ නාම ධර්ම නෙමෙයි දේ හටගන්නේ. ඇයි? එතකොට මේ නාම ධර්ම වලට ඇලෙන්නේ ඇයි? ඇයි ඒක සතුටක් සම්නසක් ඇති කරන්නේ? දැන් සතුට සම්නස නේද හොයන්නේ? කොච්චර වෙලාවක් පවතිනවද? එක චිත්තක්ෂණයක් පවතින්නේ. අර 17නොත් එකයි. අර රූපයට සතර මහා ධාතුන් චිත්තක්ෂණ 17යි මේ සිතුවිල්ලට ආයශ එක චිත්තක්ෂණයක් තුළ ඉපදෙ බින්දිනවා ඒකට තමයි වැලෙන්නේ. ඒ ඇලිලා තමයි කියන්නේ මට දුකයි කියලා. මගේ අරමුණ ඉටුන්නේ නැහැ. මගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තු කඩ වුණා. අඩන්නේ. ශෝක වෙන්නේ. කනගාටු වෙන්නේ. වැළපෙන්නේ. දුක් දෝමනස් යන්නේ. දැන් එතකොට මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද? රූපය නාමයට ප්‍රත්‍යද? රූප දෙකක් නාමයට ප්‍රත්‍යය. අර නාමය නාමයට ප්‍රත්‍යද? එතන කවුද බලන කෙනෙක්? පෙනෙන කෙනෙක් කවුද? ආස්වාද විඳින කෙනෙක් කවුද ඉන්නේ? ඒත් නෑ. මුලාවක් නෙමෙයි තියෙන්නේ. රැවටීමක් නෙමෙයි තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පෘථග්ජන පුච්චල ಜಾති උම්මත්තකෝ. එහෙමම කිව්වා. ಜಾති අන්ධයෝ කිව්වා. ඒ තරහට නෙමෙයි කිව්වේ. අන්ධයෝ කියනවා. ඇස් පේන්නේ. අපි පේන්නේ තවත් කිසි දෙයක් දැනගන්න දැකගන්න බැහැ. ಜಾති උප්පත්තිය. දැන් පේනවද සත්‍ය මොකද කියන්නේ? එතකොට බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය ආර්ය න්‍යායට නෙමෙයි අයිති වෙන්නේ අනාර්ය න්‍යායට. ආර්ය න්‍යායට අයිති වෙන්නේ. ඊටාත්ම නිවැරදි, ඊටාත්ම පිරිසිදු, ඊටාත්ම පහපත් ධම නිවැරදිම න්‍යාය. හේතුඵල. දැන් හේතුඵල නෙමෙයිද තියෙන්නේ. තේරුණාද දැන්නේ මම කියපේ. හොඳට හිතන්න ඕනේ මේ පිළිබඳව. හොඳට කල්පනා කරන්න. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. ඕනම තැනකින් අරගෙන පරීක්ෂා කරන හේතුන්ගෙන් හටගන්නේ. නිවන හැර මේ ලෝකේ තියෙන සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. හැබැයි හේතු අයින් කරන්න ඕනේ අපි. සතාගතයන් වහන්සේ දේශනා කරන අර මම මුලින් කිව්වනේ. හේතු අයින් කරොත් නිවීමක් තියෙනවා. එහෙනම් හේතු අයින් කරන්න නම් අපි දන්නවා අර විඥානයේ නැමති ඒ නාම ධර්මය අපි නැවත නැවත විඳින්න බලාපොරොත්තු වෙන්නේ තණ්හාව හින්දා. ආසාව හින්දා. ආසාව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. ආසාව තියෙනවා නම් උපාදානය තියෙනවා. Tamanට කියලා ලං කරගන්න ඕනකම තියෙනවා. ඒ උපාදානයයි. ඒ කියන්නේත් නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේත් නාම ධර්මයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔයින් එකයි අයින් කරන්න තියෙන්නේ. අවිද්‍යාව, තණ්හාව, උපාදානය කියන ධර්මතා තුනෙන් ওই නාම ධර්මතා තුනෙන් එකක් අයින් කරන්න කියනවා. අනිත් දෙක නිකම්ම වැටෙනවා. මොකද? තණ්හාව අයින් කරන්න. සමුදාරි සත්‍ය මොකක්ද? තෘෂ්ණාවනේ. දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදාරි සත්‍ය. හේතුව තෘෂ්ණාව, ඇලෙන සිත. ඒතර ඇලෙන සිතෙන් සිතින්නේ දැලෙන්නේ. එතකොට අර චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන ඒකටත් ඇලෙනවා. මේ ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා හට ගන්න සිතට ඇලෙනවා. දැන් මොකද කරන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. සසරෙන් නිවනට යන හැබැයි මේක පැවැත්වන්න ගැටලුවක් නැහැ බුදුරජාණන් වහන්සේ කිව්වා. හැබැයි ගැටලුව මේ පැවැත්ම තුළ විඳින්නේ දුක්. පැවැත්ම තුළ විඳින්නේ දුක්. නේද? ප්‍රිය ස්වභාවයක් තියෙන විඥානයේ. ඒ නාම ධර්මයට ප්‍රිය කරනවා. නාම ධර්මයට ප්‍රිය කරනවා නම් එතන තියෙන තණ්හාව. ඒතකොට ඒ විඥාණයට ප්‍රිය කරනවද? ඒ විඥාණයට ප්‍රිය කරන්නේයි එතන විඳින්න පුළුවන්. ඒ කියන්නේ සිතක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා නාම ධර්මයක් විතරයි. සංඥාව කියන්නේ එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන නාම ධර්මයක්. සංස්කාර කියන්නේ එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි. ඒ නැති වෙච්ච සිතුවිලි දැන් කොහොමද? ඒවා දැන් තියෙනවද? නෑ. ඒ ඔක්කොම නැති වෙලා ඉවරයිනේ. දැන් අදත් වෙනවා නේද අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම විඳින්නම නෙමෙයිද හොයන්නේ. සත්‍ය දුකට නෙමෙයිදපත් වෙන්නේ. හොඳයි තෘෂ්ණාව අතහැරියා. විඥානේ හටගන්න එක නවත්තන්න බෑ. ඇසයි රූපයයි තියෙනවා නම් ඒ සිත හට ගන්නවමයි ඒ සිතේ තියෙන තෘෂ්ණාව අයින් කරන්න. ඒ නාම ධර්ම අයින් කරගන්න. ඒතකොට අවිද්‍යාව නැහැ. විද්‍යාවට එන්නේ. තණ්හාව තියෙන කෙනා තමයි අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව 108 ආකාරයකට දේශනා කළා තථාගතයන් වහන්සේ 108 ආකාර තෘෂ්ණාවම සහ මුලින්ම නැති කළාද නැද්ද? තල්ගහේ කරටිය කැපුවා වගේ. තල්ගහේ කරටිය කැපුවා නැවත හට ගැනීම ඒ වගේ. අපි නෑ. අපි නැවත ලියලන ලියලන ලියන ඒවමයි හදන්නේ. නැවත නැවත නැවත නෑ බුදුරජාණන් වහන්සේ දේශ. ඒතර බලන්න පුජ්ජලේකුත් නෑනේ මෙතන. සත්‍යයකුත් නෑනේ, ජීවේකුත් නෑනේ, කරන කෙනෙකුත් නෑනේ, කරවන්නෙකුත් නෑනේ, විදින්නෙකුත් නෑනේ, විදවන්නෙකුත් නෑනේ. මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවන රූප ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. නැද්ද? දැන් පැහැදිලිද හේතුඵල? එහෙනම් නාම ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යද? චක්කු විඥානයි. සෝත විඥානය කියලා තව එකක් තියෙනවා. තේරෙනවද? ඒ මොකක්ද? කනයි බාහිර ශබ්දයයි. කන මොකක්ද? සතරමා දාසේවා සුද්දාෂ්ට කලාපේ. ත්‍රිලක්ෂණ 1000ක් තුළ ඉපද බින්දින. බාහිර ශබ්දය මේකට ගැටෙනවා. දෙකේම නැති එකක් එනවා. ශබ්ද පිළිබඳ දැනගැනීමේ සිතක් හැදෙන එක නාම ධර්මයක්. ඒ සිත හැදෙන ක්ෂණයෙන් අවසන්. ඒ එක චිත්තක්ෂණයෙන් ඉපද බින්දිනවා. හැබැයි විතර්ක ਵਿਚාර කල්පනා කරනවා. ආ ඒ විඥාණය හොඳයි නම් විඳිනවා. හටගත්ත විඥාණය නැවත නැවත විඳිනවා නම් හොඳයි නේ. ඒකට ඒක හඳුනාගත්ත සංඥාවෙන් මේක හොඳද නරකද කියලා වෙන් කළේ මොකෙන්ද? සංඥාවෙන්. මේක හොඳ විඳීමක්ද නැත්නම් මේක දුක් විඳීමක්ද? ආදි වශයෙන් මේ වේදනාව වෙන් කළේ සංඥාවෙන්. එහෙම නැත්නම් මේ ආපු සබ්දය පිළිබඳව වෙන් කළේ සංඥාවෙන්. ඒතර විඥානේ හටගත්ත තැනම ඊට පස්සේ විඳීමට යනවා ඊට පස්සේ හඳුනා ගන්නවා හඳුනා ගන්නවත් එක්කම සිත බලවත් වෙනවා ඒ සියල්ලම නාම ධර්මයන් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා විඥානයත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒකම හටගන්න ඒට ප්‍රත්‍ය වෙලා හටගන්න ඒ විඳීමත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒ එක්කම හටගන්න හඳුනා ගැනීමේ සිතුවිල්ල එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒ විඥාන වේදනා සංඥා කියන ධර්මයන් ප්‍රත්‍ය කරගෙන හටගන්න බලවත් වෙන සිතත් එක චිතක්ෂණයක් තුළ ඉපදෙමිනවා. හැබැයි සංඥාවන් මගින් කර්මයට නැත්නම් කර්මසිතවිල්ලට ප්‍රත්‍යක වෙනවා. එහෙම නැත්නම් උපකාර වෙනවා. කර්මසිතවිල්ල බලවත් කරනවා. විඥාණය චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි අපි අර විතක්ක, ਵਿਚාර, වේදනා, සංඥා, සංස්කාර තුළ අපි විඥාණයට පැවැත්මට ඉඩ දෙනවා. ඒවට කියන්නේ කර්ම කියලා. කර්ම. ඒතර කර්ම කියන්නේ මොනවද? නාම ධර්මයන්. සිතුවිලිනේ කර්ම කියන්නේ. කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. කුසල කර්ම, අකුසල කර්ම. කුසල චේතනා, අකුසල චේතනා. චේතනහ භික්කවේ කම්මං වදාමි. මානෙනි මම චේතනාම කර්මය වශයෙන් පනවනවා. එහෙනම් සිත බලවත් වෙනවා. ඒතර බලවත් වෙන්නේ ඇයි නාමේ නාමයට ප්‍රත්‍ය වෙලා. එතකොට මේ නාමය හටගන්න රූපය නෙමෙයිද ප්‍රත්‍ය උනේ? එතකොට පුච්චලෙක් දැහුවි, කෙනෙක් දැහුවි. ආපු කෙනෙකුත් නැහැ. ඇයි? කන කියන්නේ මමද? පුච්චලෙක්ද? නෑ මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. බාහිර ශබ්දය කියන්නේ පුච්චලෙක්ද? ඒත් නෑ. එතනක් පුච්චලෙක් නෑ. මෙතනක් පුච්චලෙක් නෑ. හැබැයි මේ ධර්මතා දෙක එකට සම්බන්ධ කරනවා. ඒකට කියන සෝත සම්පස්සේ කියලා. ස්පර්ශ කරනවා. ඒතර ස්පර්ශ වුණාම දෙකේම නැති එකක් එනවා. ඒනේ නාම ධර්මය. එහෙනම් රූප ධර්මයේ නාම ධර්මයට ප්‍රත්‍යද? රූප ධර්ම දෙකක් නාම ධර්මයට ප්‍රත්‍යය. ඒ කියන්නේ සතර මහා ධාතුන්ටනේ රූප කිවි. බාහිර ශබ්දයේ සතර මහා ධාතුන්ගේ. ඒතර සතර මහා ධාතු දෙකක් මේ කොහෙවත් නැති සිතක් හදන්න ප්‍රත්‍ය වෙනවා. එතන තියෙන සබ්දය අනුව නෙමෙයි ඒ මෙතන තියෙන සබ්දය අනුවනේ සිත හැදෙන්නේ. මෙතන යම් සද්දයක් තියෙනවා නම් ඒ සද්දය අනුව තමයි මේ සිත් හැදෙන්නේ. එහෙනම් ඒ සිත් ශණයෙන් නැති වෙනවා නේ. එතකොට ඇහි මේ සිත් ශණයෙන් නැති වෙනවා. හැබැයි අපි ඒ අහනදී ආස්වාදන විඳින්නේ නැද්ද? විඳිනවා. ඒ සිතක් නේ හටගන්නේ. සිතින්නේ විඳින්නේ. ඒතකොට ඒ ශබ්ද හඳුනාගත්තනේ. ඒ සංඥාවෙන්නේ. ඒකක් සිතක්නේ. ඒත් නාම ධර්මයක්. දැන් නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒතර මේ සිත් ටික හටගන්න මූලික වෙලා තියෙන තවත් ධර්මතාවයක්. මොකක්ද? අර්ධ වස්තු. සිත් හටගන්නේ කොහේ? අර්ධ වස්තු මූලික කරගෙන. අර්ධ වස්තුවේ ක්‍රියාව නැවතුණා. සිත් හට ගැනීම ඉවරයි. හරි. ස්පිරිතාලේ අර මැෂින් වලට දාලා තියෙනවා. අර මෙහෙම රැලි රැලි රැලි වගේ යනවනේ. ඒතකොට ඒකේ වැටෙන අංක ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නෝට් එකට ආපුවා මොකද කරන්නේ? ඒ මොකද්ද දැනගන්නේ කොහොමද? මැෂින් එක ඒ කියන්නේ අවසන් කියන එක. ඒ කියන්නේ සිත් හට ගැනීමක් එතනින් එහාට නෑ. එහෙනම් සිත් හටගන්නේ කොහෙද? හෘද වස්තු කරගෙන. ඒතර හෘද වස්තු කියන්නේ මොකක්ද? සතර මහා ධාතු. කුජලියද හෘද වස්තු කියන්නේ? කෙනෙක්ද හෘද වස්තු කියන්නේ? සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච. ඒ හතරෙන් නිර්මාණය වෙච්ච එකක්. හරිද වස්තුව කියන්නේ. ඒතර කුජරේද්ද? සත්‍යයෙන් ඒත් නැහැ. එයත් එක්ක පැටලිලා ඉන්නවා සිත. එතකොට රූපේ නාමයට ප්‍රත්‍යද? මේ බාහිර රූප දෙකක් නාමයට ප්‍රත්‍යද? දැන් කවුද ඇහුවේ එතකොට? ආපු කෙනෙක් ඉන්නවද? මම බලන්නකො අපි මුලා වෙලා නෙමෙයි දින්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා නිස්සත්ත්ව සත්‍යයක් හොයන්න එපා. නිච් ජීව ජීවයක් හොයන්න එපා. පුජ්‍යලයක් හොයන්න එපා. කෙනෙක් හොයන්න එපා. මම කියලා දාගත්තා නම් මුලාව. මගේ කිව්වා නම් මුලා වෙලා ඉවරයි. මොකද්ද මගේ කියන්නේ? මොකක්ද මට අයිති කියන්නේ? සක්කාය දිටි නැති වෙන මේ යථා ස්වභාවය අවබෝධ වීමෙන් විතරයි. මේ ඒකත්වයෙන් අරගෙන නැද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම එකක් ඇටියට අරන් නැද්ද? කුජලයේ කැටියට කෙනෙක් කැටියට අනබෝධය නිසා නේද ගත්තේ? මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප දෙකේ ක්‍රියාවලිය දැක්කේ නැහැ. ඒ දකින්න තාක්කල් මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. ඒතර මගේ දරුවා එයාගේ මේ කන නැමැති සතර මහා ධාතුන්ගේ ස්වභාවය හැදී එයාගේ පෙර භවයේ කර එයාගේ පෙර භවයේ චිත හැසිරිච්ච ආකාරයටයි. එක්ක ඇහෙන එකක් කිව්වා, එක්ක නැහැ ඇහෙන එකක් කිව්වා, එක්ක බාගෙට ඇහෙන එකක් කිව්වා. ඒ ස්වභාවය හදලෙව්වේ පෙර භවයාගේ සිතුවිලි නෙමෙයිද? ඒ තමයි නාමයේ රූපයට ප්‍රත්‍යය කියන්නේ. තේරෙනවද කියන්නේ? එහෙනම් දරුවගේ ඇහෙන කනක් තිබ්බා, නෑ ඇහෙන කනක් තිබ්බා. මම දෙයකට උපකාර කළේ එයා පෙර එයා පෙර කරගත්ත සිතුවිලි අනුව දෙයක සකස් වුණේ. සියල්ල මේ විදිහට ගන්න. ඒතකොට දරුවා මගේද? එයාගේ සිතුවිලි හැසිරෙච්ච ආකාරය තමයි එයාගේ ශරීරයේ මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පටන් ගැනීම හැඩය පැවැත්ම ඒ කියන්නේ කාලය අවසානයේ තීරණය කළේ මට තීරණය කරගන්න පුළුවන් පටන් ගැනීම බෑ මට තීරණය කරගන්න පුළුවන් හැඩය ඒත් බෑ මේකේ කාලය ඒත් බෑ අවසානේ ඒත් බෑ දැන් මට අයිති කියන්නේ නැහැ නේද ඒක ඒ දරුවගේ ඇහත් කනක් නාසයක් දිව ශරීරයත් හෘද වස්තුවත් මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන එයාගේ පෙරභවයේ හැසිරිච්ච සිතුවිලි අනුවයි. මගේ සිතුවිලි ඇති වුණා හැසිරුණාද යම් ආකාරයකට පෙරභවයේ නාම ධර්මයන් ඒ අනුව මගේ මේ භවයේ ගර්භාෂයේ කලල රූපේ එක්කෝ කාය දශක වස්තු දශක භාව දශක දශක කියන්නේ 10ට කාය දශක ශරීරයෙන් 10ක් ඒ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් 10ක් වෙනස් කරන්න පුළුවන් අර චිත්ත වේගය. ඒකයි මේ කර්මානුරූපව පහළ වෙනවා කියන්නේ. ඒතර චිත්ත වේගය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය අර කලලේ බස ගන්නකොට ඒකේ බලවත් ස්වභාවය අනුව එක්ක ශරීරයෙන් 10ක් වෙනස් කරලා තියෙනවා එක්ක අතක් නැහැ. පෙර භවයේ කාගේ රතක් කැඩුවා. දැන් මේ සතර මහා ධාතු විකෘති කල්ලේ වල තියෙනවා අතක් නැහැ. එහෙමයි නේද? අත් දෙකම නැහැ. එයාගේ සිතුවිලි නෙමෙයිද මේ නිර්වාණය කියලා තියෙන්නේ. ඇහක් නැහැ. කනක් නැහැ. අම්මයි තාත්තයි හොඳ ඉන්ද්‍රියන් සම්පූර්ණයි. දරුවට කන් ඇහෙන්නේ. නැත්නම් අම්මටයි තාත්තටයි කන් ඇහෙන්නේ කතා කරන්න බෑ දරුවා කතා කරනවා. නේද? අම්මටයි තාත්තටයි ඇස් පේන්නේ දෙන්නම જાතියන්ද? හැබැයි දරුවට ඇස් පේනවා. ඇයි? ඒක කවුද ඒක හැදුවේ? අර හිත හැසිරිච්ච ආකාරයේ නාම ධර්මයන් නෙමෙයිද මේ රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් නාමයේ රූපයට ප්‍රත්‍ය වෙලා නැ කෙනෙක් උපද්දවලා තියෙනවා. උපද්දවපු කෙනෙක් නෑ. එහෙනම් තමන්ට මොනවද කරන්න පුළුවන්ද? දරුවෝ ගැන හෝ දෙමව්පියෝ ගැන හෝ සහෝදරයෝ ගැන හෝ ඥාති ගැන තමන්ට මොනවද කරන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ට තමන්වත් නැහැ. කර්මයේ උපකාර වෙන්නේ. කර්මයේ පිහිට වෙන්නේ. කර්මයේ දායාදේ. එහෙනම් ඒ අයල කරගත්ත කර්මවල හැසිරීම තමයි අර භුක්ති විඳින්නේ. පැහැදිලිද කියන්නේ? ඒතකොට එයාලා භුක්ති විඳින කෙනෙක් නෑ. නාම රූප දෙකට ඒ ස්වභාවයන් පත් කරලා තියෙනවා. නාමයෙන් විඳවන්න හදලා තියෙනවා. ශෝක කනකාටු හැඬීම් වැළපීම් දුක දෝමනස්යන් සිතින් විඳවන්න හදලා තියෙනවා. ඒකට රූප සකස් කරලා දීලා තියෙනවා. නේද? ඇස් දෙක පේන්නේ නැති මිනිස්සයා එතකොට සතර මහා ධාතුන්ගේ විකෘතතාවයක් මේ තියෙන්නේ. ඒ නිසා ආයි මේ භවෙන් චුත වෙනකම්ම මනසෙන් විඳිනවද නැද්ද? ඒ දුක්ඛ දෝමනස්යන් නෙමෙයිද? ඒ නාම ධර්මයන් නෙමෙයිද? ඒතර මේ රූප ධර්මයන් මේ නාම ධර්මයන්ට ප්‍රත්‍ය නෙමෙයිද? අන්න පුජ්‍යලේ දැක්කොත් මගේ අරලා යන්න එපා. කර්මය දිහා බලන්න. කතා කරන්න බැරි. කන් ඇහෙන්නේ නැති පුජ්‍යලේ දැක්කොත් මග අරින්න එපා. හොඳට කල්පනා කරලා බලන්න මෙයාට මෙහෙම වුණේයි කියලා. තේරෙනවද? එයා කරගත්ත කර්මය. අන්න තමයි දකිනවා. හේතුඵල දකින්නේ. මේ හේතුව මෙයා සකස් කරගෙන ඉති කියන්නේ. තේරෙනවද? ඔව්. එහෙනම් දැන් එතකොට පැහැදිලිද? හේතුඵල ධර්මතාවය? මේක කරුණකින් ගත්තේ. ඒතර නාම නාමේ රූපේට ප්‍රත්‍යය ඒ ප්‍රතිසන්දි විඥානයේදී කලලයට ඒතර නාමේ රූපේට ප්‍රත්‍යය. ඒතර එතන ඉඳලා රූපය අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවනේ. ඉපද බිඳිනව වෙනුවට වර්තමානයේ නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් ප්‍රත්‍යය. වර්තමානයේ ප්‍රත්‍ය වෙන නාම ධර්ම දෙක තමයි වර්තමානයේ කර්මය ඉදිරිපත් වෙනවා. කර්මය එනවා. පෙර කරගත්ත කර්මය වර්තමානයේත් වෙනවා. ජනක කර්මයක් වශයෙන් ප්‍රතිසන්දිය කරන් දෙනවා ජනක කර්මය. හැබැයි උපස්තම්භක කර්මය ඒක ඇදගෙන යන්න කර්මය තමයි සහයෝගය දෙන. ඒකට කියන උපස්තම්භක කර්මය. උපපීඩක කර්මය. පීඩා කරනවා. දැන් කොහොමද පීඩා කරන්නේ? එක කාරණයක් කියනවා. දේවදත්ත දන්නවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ගත්තේ. හේතු තුනක් ඇතුව මේ භවයට ආවේ. ධර්මය අවබෝධ කරගන්න ඥාණය නැතුවද? තිබ්බා. හේතුක ප්‍රතිසන්දිය. ඒතර ශාසනය පැවිදි වුණා. අෂ්ට සමාපatti උපදවා ගත්තා. රූපාවචර ධ්‍යාන හතර හා අරූපාවචර ධ්‍යාන අෂ්ට සමාපatti උපදවා ගත්තා. නේ. හැබැයි උපපීඩක කර්මයක් ආයේ නෙමෙයි. ඒ කියන්නේ ඒ කර්මය ඒ ජනක කර්මය කුසල කර්මයෙන් ජනක කර්මය බලවත් කරලා නාම රූප දෙක නිවැරදිව සකස් කරලා දුන්නට උපපීඩක කර්මයක් පීඩාවක් කරන්න තිබ්බා කොහොමද ශේරි වාණිජ ජාතකයේ ඉඳලම ආවේ පස්සෙන් වෛරෙන් නෙමෙයිද? දැන් ඒකට උපපීඩක කර්මය ආව නේද? ඇවිල්ලා මොකද කරේ? අජසත්ත් එකතු එකතු වෙලා. දැන් උපපීඩක කර්මයෙන් මේ භවයේ නිවන් දකින්න තිබුණු අවස්ථාව නැති කරගෙන දැන් අවීචේ නැද්ද? දැන් තේ. ඒතකොට නාමයේ නෙමෙයිද ප්‍රත්‍ය උනේ? ඒ කියන්නේ පෙර භවයේ චේතනා වෛරී චේතනා, ද්වේෂ චේතනා, තරහ චේතනා ඒකම නෙමෙයි වෙලාවේ උපපීඩ කර්මයක් වශයෙන් ආවා. ජනක කර්මෙන් අරන් දුන්න හොඳ ප්‍රතිසන්දියක්. හේතුක ප්‍රතිසන්දියක්. ඒතර සහයෝගයක් දුන්න යම් කාලයක් ගෙනියන්න මහාන වෙනකම්. එතනින් ආ උපපීඩ කර්මයක්. කර්ම විභාගය කියන එක අතිශය ගැඹුරුයි. මේක බුදුරජාණන් වහන්සේගේ ඥාණයට විශේෂ වෙන විසක් ගානිත් ප්‍රදක්ෂන කුජලගේ ඥාණයට විශේෂ වෙන්නේ හැබැයි දේශ මාත්‍රයක් හරි දැනගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? දැන් පැහැදිලිද කියපු කරුණද? ධර්ම දේශනාව අවසන් කරන්න කාලය අවසන්. නාම රූප දෙකක් වුණොන්ට හේතු වෙනවද? ප්‍රත්‍ය වෙනවද? පුජ්‍යලෙක් නෑ නේද? සම්මාදිට්ඨි. නැගිටින්න සම්මාදිට්ඨිය. බණ කිව්වේ මිත්‍යා දිට්ඨිය මිදෙන්න. දිට්ඨි ටික ගලවලා ආව දිට්ඨි විසුද්ධියදී දැන් හේතුඵල කියන්නේ සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි. නිවැරදිව දකින්න, නිවැරදිව හිතන්න, නිවැරදිව දකින්න මගේ කියන්නේ කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඒ ඇයලා යම් මේ දේවල් කරලාද ඇවිත් කියන්නේ ඒ සිතුවිලිද හදලා තියෙන්නේ? ඒ අනුව එයාලට බුද්ධි විදින්න. වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. නාමයේ රූපයට ප්‍රත්‍යයයි ආයි ඒ රූපය රූපයට ප්‍රත්‍යයයි ඒ කියන්නේ දැන් මේ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳින රූප වෙනුවට සීත උෂ්ණ දෙකෙන් නැවත නැවත නැවත රූප හදන්නේද ගන්න ආහාරයෙන් නැවත නැවත රූප හදනවා. ඒ කියන්නේ සතර මහා ධාතු කොටස් නැවත නැවත නැවත හදනවා. ඒ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවනේ. බිඳිනකොට මේ හදනවා. ඒක රූපේ රූපයට සතර මහා ධාතු සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. සිතුවිලි නොකැදී නොසිදී පවතිනවා. ඉදිරිපස තියෙන සිතුවිල්ලට පසුපසෙන් යන සිතුවිලි ප්‍රත්‍යයයි. ඉදිරි සිතුවිල්ල නැවතුණොත් සෝනට ගෙනියන්න වෙනවා. නැද්ද? පවතින සිතුවිල්ල නැති වුණොත් මොකද වෙන්නේ? චිත්ත පරම්පරාව ඉවරනේ. එතකොට මොකද කරන්නේ කියලා? ඔය කට්ටිය කියනවා පරිලෝකපත් වුණා කියලා. මැරුණා කියනවා. ආමුදුර අපවත් වුණා කියනවා. රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියන හැබැයි එකම දේ. රහතන් වහන්සේලාට වෙනසක් තියෙනවා. සිතේ ප්‍රවෘත්ති ඉවරයි. චිත්ත ප්‍රතිසන්දි දෙක නැහැ. ඒ කියන්නේ මේ භවයේ අවසානයේ චුති සිතේ එතනින් ප්‍රවෘත්ති ඉවරයි සංසාර ප්‍රවෘත්තිය. මේ ධර්මය අවබෝධ කරගන්න තාක්කල් අපේ සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. ස්වභාවයකට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ කරන්නේ කර්ම නැවත සිතුවිලියවත් ඒ නාම ධර්මයන් ඉදිරි නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා. ඒ නිසා විඥාණය කර්ම විඥානයක් කරගන්න එපා. විඥාන හට ගන්නවා. ඒක නවත්තන්න බෑ. හැබැයි ඒවා අර තණ්හා, උපාදාන, අවිද්‍යාව කියන ධර්මතා වලින් කර්ම විඥාන බවට පත් කරන්න එපා. කර්ම විඥාණයට විතරයි ප්‍රතිසන්දිය හා ප්‍රවෘත්ති ආරම්භ දෙන්න පුළුවන්. ප්‍රතිසන්දිය කියන්නේ නැවත භවයක් හදන්න පුළුවන්. එතන ඉඳලා එතන ඉඳලා උපස්තම්භක, උපපීඩක, උපඝාතක වශයෙන් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කඩත්තා කර්මය කියලා තියෙනවා. විපාක දෙන කාල වශයෙන්, විපාක දෙන ස්ථාන වශයෙන්. ඊගාට තියෙන ධිට්ඨදම වේදිනිය, උපපජ්ජ වේදිනිය, අපරාපරිය වේදිනිය, අවශ්‍ය කර්ම වශයෙන්. කර්ම විභාගය. හොඳයි, ඉතින් ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද? ගැඹුරුයි නේ. ගැඹුරුයි. හැබැයි හිතන්න. බුදුරජාණන් වහන්සේ කිව්වේ හිතන්න. බලන්න, පරීක්ෂා කරන්න, විමසන්න, හොයන්න. මොකද්ද වෙන්නේ කියලා? මොකද්ද පටන් ගන්නෙ? මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? මොකද්ද නැති වෙන්නේ? ඔයාලා බලන්න. සිත කාසිත විලිහා සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නෙමෙයිද තියෙන්නේ? නාමයේ පැවැත්මක් තියෙනවා, රූපයේ පැවැත්මක් තියෙනවා. මේ දෙක ඕනොන්ට ප්‍රත්‍ය උපකාරයි. ඒ අනුව මේ සංසාර ප්‍රවෘත්තියක් තියෙන පුංචිරේක් නෑ සත්‍යයක් නෑ ජීවයක් නෑ මම කියලා කෙනෙක් නෑ. ඒ නාම රූප දෙක හැදුවේ ආ පෙරභවයේ කරගත්ත සිතුවිලි අනුවමයි. ඒකට කිව්වා කර්ම කියලා. පැහැදිලිද කියන්නේ? තේරෙනවද? හොඳයි. අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු Thank you.